තෙරුවන් සරණයි අපේ සිත මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා සිත කියලා දෙයක් ඇත්තටම නැහැ කනට සද්දයක් ඇහෙනවා ඇහැට රූපයක් පේනවා අපි සාමාන්‍ය සම්මුතිය කතා කරන විදිහට කයට පහස උණුසුම් සීතල තදගති. මේ විදිහට අපේ ආයතන හයේ ගන්ධය රස පහස ශබ්දය වර්ණ එවැගේම මන මනසට එන අරමුණ මේ මොහොතේම මේ හේතුව මේ ප්‍රසාද වීම නිසා හේතු හේතුඵල හේතුඵලය දකිනවා නම් කියන්නේ හේතුම් පටිච්ච සම්භූත හේතු නිරුත්තා නිරුච්චති මේ සද්ද සද්දයක් පමණයි කියන්නේ රූපේ වර්ණේ වර්ණයක් පමණයි කියන්නේ දිට්ඨ සුතමත දැනීම එදැනීම් සද්ද වර්ණ මේ මේ හොඳට නුවණින් සිහියෙන් මෙන් දෙයා බලන්න. මෙතන කෙනෙක් ඉන්නවද කියලා බලන්න. මේ ශබ්ද තුල කෙනෙක් ඉන්නවද බලන්න. මේ ශබ්ද ඇහෙන කෙනෙක් ඉන්නවද බලන්න. අපිට දැනෙනවද එහෙම? ශබ්දේ සද්දයක් විතරයි කියන්නේ. ඒ ශබ්දේ දෙයක් බවට පත් වෙන්නේ අපේ මනසෙන්. පල්ලෙක් බුරනවා. වාහනයක සද්දයක්. වාහනයක් කියලා කියන්නේ අපේ මනසේ. ඒ ඒ සංඥා අපිට මේක ගලප ගන්න ඕන නිසා අපි කියන පෙරමතකයේ සම්මුති නිසා මෙහෙම එනවා කියලා. ඒ අතීතයේ ඒ කියන්නේ පෙර කර්මේ පුරාණ කර්මයේ විපාකයක් විදිහට පුරාණ විදම් බික්කවේ කම්මම් වදා මේ කර්මයක් වගේ මෙතන මේ සබ්දය හඳුන ගැනීම. චේතන හම්බික්කවේ කම්මම් වදා. එතන මේ චේතනා කැසෙතුයි. එතන මේ සිත කියන එක මේ අපි කියන මේ බල්ලෙක් කියන බල්ලෙක් බුරනවා කියන එක. ඇත්තටම මේ පුරාණ විදම්බික්කවේ කම්මම් වදායම් කියන එහෙම නැත්තම් පෙර අපිට තියෙන සංඥාව බල්ලෙක් කියන මේ සද්දෙට තියෙන හැඳිනීම තමයි විඥානික කියන්නේ. නම් මෙතන ඇත්තටම මේක සද්දයක් විතර සද්ද සද්දයක් විතරයි. අපි උදාහරණයක් ගමු. දැන් මේ ගහ. ගහට මේ සද්ද ඇහෙන්නේ නැද්ද? දැන් ගහ අපි කියන්නේ නෑනේ ආත්මයක් තියනවා කියලා. ආත්මයක් පනවන්නේ ගහට. දැන් ගහට හිතක් නෑ කියලානේ අපි කියන්නේ. දැන් ගහට සද්ද ඇහෙන්නේ නෑ කියලාද කියන්නේ. දැන් මේ මේ ගහට සද්දේ සද්දයක් පමණයි කියලා අපි කියන්නේ. ඒකේ සංවේදී ඒ ප්‍රසාදයක් අපි පේන පැනෙව්වට අපේ මේ කර්ණ සංකේතවල ප්‍රසාදයක් පැනෙව්වට ඒක ඒක ඊටහම සියුම් සංවේදීව ඒ shabdයට ප්‍රසාදය වෙන නිසා අපිට ඒක එහෙම shabdයක් වගේ ඒක නමුත් අපිට අපි දන්නවා ඇස් පේන්නේ නැති වුණාට මේ අන්ධ කෙනෙක්ට තමන්ගේ ඇඟිලි තුඩු වලින් කියවන්න හැකියාවක් තියෙනවා. ඒකට කියනවා වෙනින් නමක්. අන්ද ගොළුබිරි පාසල්වල ඉගෙනීම් කරන ආකාර තියෙනවා. ඒතර ඒ අයට දැන් ඇස පේන්නේ ඒ කියන්නේ රූපේ වර්ණේ පේන්නේ දැන් වර්ණයට ප්‍රසාදේ නැති වුණාට දැන් ඔවුන් මේ අකුරු හඳුනගන්නේ කොහොමද? ඔවුන් ඔවුන් කොහොමද මේ ස්පර්ශයෙන් මේ භාෂාව කියවන්නේ මේ පොත්වල තියෙන අකුරු කියවන්නේ? ඒකෙම තේරෙනව නේද මේ අපේ ප්‍රකටව තියෙන ඒ සංවේදී ඉන්ද්‍රිය ක්‍රියාත්මක නොවුනට අපේ අනිත් මේ හැම සෛලයකම තියෙනවා කියලා මේ දැනෙන ස්වභාවයක්. ඒ දැනෙන ස්වභාවය නෑ කියන්න බෑ නේද? එහෙමනම් අපේ හැමේ අපේ ඇඟිලි තුඩුවල අකුරු කියවීමේ හැකියාවක් තියෙන්නේ කොහොමද? ඒකෙම තේරෙනවා මේ ප්‍රසාදය ගැන. මේ සංවේදීතාවය කියන එක ප්‍රසාදවත් වෙනවා කියන එක. ඒකෙම අපිට තේරෙනවා මේ ගහටත් එහෙම දෙයක් නැහැ කියන්න බෑ. ඇයි ඒ? දැන් ඉර පායනකොට සමහර ගස්වල ඔබ දන්නවා සූර්යකාන්ත මල් හැරෙනවා ඉර තියෙන පැත්තට. එතකොට ඒක ඒක ආලෝකයට සංවේදීකමක් තියෙනවනේ ඒකේ. නැහැ කියන්න බෑනේ. ඒතර ගස්වල මේ මේ රස්නිය දැනෙනකොට හිරු එළියේ රස්නිය දැනෙනකොට ඒ ගස්වල දලු දාන්නේ ඒ ශක්තිය නිසා ඒ තාපය කියන එකේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ඒ ගස්වලට ගස් මේ දැන් ඉර පෑවුවා කියලා දන්නවද? දැන් කළුවර වෙලා දැන් රෑ වෙලා කියලා ගහ දන්නවද? දැන් නැහැ කියලා කියන්නේ කොහොමද? ගහට වෙනසක් වෙනවනේ. අපිට ඒක පේනවනේ. හොඳට පිණි පිණි තියෙද්දි අපිට නෑ කියන්න බෑ. එහෙනම් ප්‍රසාදයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රසාදයක් කියලා පනවන්නේ පැනුවේ නැති වුණාට ගහට සංවේදීතාවයක් තියෙනවා. එහෙම නේද? අපි දන්නවා සමහර ගස් මේ බාඳුරා වගේ ගස් අපි දන්නවා කෘමිනාහාරයට ගන්නවා. ඒ මල වැහෙනවා සතා ඇතුළට ආවම. එතකොට ඒ සතා එහෙමම අර රස සතාට ඒ මල විසින්ම ශ්‍රාවේනිකුත්තර සතාගේ ඕජාව උරා ගැනීමේ ශක්තියක් මේ මලට තියෙනවා. එතකොට මෙවැනි ආහාරයක් එතකොට අපි අනුභව කරනවා වගේම ඒ සතාගේ අපි ගන්නේ මල බාදුරා මල. එතකොට ඒ ඒ සතා ආහාරයට ගන්නවා. එතකොට එතනත් වෙන්නේ ආමාශය ක්‍රියාවලිය රස්නියට මේ ඔබ්සර්ව් කරන. එහෙම නැත්නම් මේ මේ තියෙන අපි දන්නවා රස්නිය රස්නියට තියෙනවා නම් එහෙම නැත්නම් ඒ අපි දන්න සමහර කිමිකල් වල ගොන දිය වෙන ඇසිඩ් වගේ දෙයක් වටනම දිය වෙනවානේ. එතකොට එවැනි හැකියාවක් තියෙන ශ්‍රාවයක් නිකුත් නිසා මේ ආහාරයක් වගේ අපේ ආමාශයේ ශ්‍රාවයක් එනවනේ ආහාර අපිට ආහාරයක් ගන්නකොට ඒකේ කේටේ කටට එනවා පැත්තට ඇනෙනවා. එතකොට ඒක ආමාශයට යනකොට ශ්‍රාවය එනවා ආමාශය ඇමෙනවා අම්ලේ. අවිලා ඒ ඒ කෑම දිරවනවා. එතකොට මේ ශ්‍රාවයන් නිකුත් වෙන්නේ මේව සිද්ධ වෙන්නේ ස්වභාවිකවමයි. කවුරුත් කරනව නෙමෙයි. ඔබ ගන්න කෑම ඔබ හිතලා දිරවන්නේ ඔබට හිතලා කෑම දිරවන්නත් බෑ. ඔබට හිතලා ඇඟ ඇතුලේ ලේ ගෙනියනවද ඔබ නෑනේ. ඔබ හිතලා හුස්ම ගන්නවද නෑනේ. මේ සබාදාමේ ක්‍රියාවක්. දැන් ඒ වගේම දැන් මේ සබාදාම් සංසිද්ධිය හොඳට පේනවා අපිට. මේ පොළවේ පස් කැට රස්නියට උනත් මෙහෙම වේලෙනවා, හයි වෙනවා, වැස්ස වහිනකොට මෙලෙක් වෙනවා. එතකොට මේ සීතල උණුසුම විශාල දෙයක් සිද්ධ වෙනවා. එතකොට අපි දන්නවා මේ රස්නිය ගොඩක් වැඩි වුණාම ජලයේ වාෂ්ප වෙනවා. අපි දන්නවා ගොඩක් මේ පොළවේ තියෙන ජලයත් වාෂ්ප වෙනවා රස්නේ වැඩි වෙලා වේලෙනවා ගස් හැකිලෙනවා වැටෙනවා දිරනවා පස් වෙනවා නැවත චක්‍රීයකරණයකට ලක් වෙනවා ඉතින් මේ පදාර්ථයේ ස්වභාවය අංශු ස්වභාවය ඉතින් මේ මේ ශක්ති ස්වභාවයක්ම තමයි ඇත්තටම පදාර්ථය වෙලා තියෙන්නේ එතකොට ඒ ශක්තියම තමයි පදාර්ථය වෙලා තියෙන්නේ ශක්ති ඝන නිසා අමුද්‍රව්‍ය වෙලා පදාර්ථ වෙලා ඒ පදාර්ථ නැවත විභේදනය වෙන. ඒ අමුද්‍රව්‍ය පදාර්ථ කියන්නේ ශක්තියක්මයි. ඔබ දන්නවා දැන් ගල් අඟුරු දහනය කරලා වෙන තාපයෙන් ශක්තිය උපදවනවා. ඒ තාපය භාවිතා කරලා ජෙනරේට් කරකවන ඒ ශක්තිය කරන්ට් එක හදනවා. තාප බලාගාරයේ මේක සිද්ධ වෙනවා. ඔබ දන්නවා ජලයේ බලයක් විදිහට භාවිතා කරලා ඒ ජල ප්‍රවාහයට මෝටරේ කරකවන විදිහට චුම්බකයේ කරකවල මේ අන්ත දෙකක් කරකැවීම නිසා උත්තරද ශක්තිය මේ ශක්තිය මේ විදිහට වෙනස් වෙන ස්වභාවය දැන් මේක අපි කතා කරන්නේ මේ සම්මුතිය තුල දැන් මේ කතා කරන හේතුනේ ප්‍රසාදේ මේ ප්‍රසාදය තුල අපි ආත්මයක් පනවනවා අපි අපි අපි ප්‍රසාදය තුල අපිට එන හැඩතලයට අපි කිව්වා පුංචි දරුවා පුංචි දරුවා මේ ලෝකෙ බිහි වෙනකොට මුකුත් දන්නේ නැහැ. හැබැයි මේ පුංචි දරුවා මේ ලේකැටි දරුවා මේ ලෝකෙට මුකුත් දැනගෙන උපදින්නේ නමුත් මේ ලේකැටි දරුවා ක්‍රමෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ දරුවා වර්ධනය වෙනකොට මේ දරුවා මේ වර්ණ අඳුරන්නේ මේ හැඩතල අඳුරන්නේ ඒ හැඩතල එනකොට බාහිරින් සද්දයක් අනිත්‍යය දානවා අම්මා කියලා එතකොට අපි කිව්වා මේ දරුවා මා මා මා කියලා අම්මා කියලා කතා කරනවා. හැබැයි මේකට යනවා යම් කාලයක්. මොකද මේ වේගයෙන් ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේ හැඩතල එනකොට නා සත්‍යයක් එන එක. අපි අර අනිත් අය නමක් කියනවනේ අම්මම්ම කියලා. ඒ නම කියනකොට අපි කියමු සද්දයක් දානවා කියලා. එතකොට මේ පැත්තෙන් හැඩතලයක් එනකොට මෙහෙන් සද්දයක් එනවා. මේ දෙක එකතු වෙලා අම්ම කියන සම්මුතිය හැදෙනවා. මේක අපි පළවෙනි ආරම්භයේ විදියට පෙන්වන්නේ අපි පෙන්වන්නේ මේක ස්කන්ධාරම් පාතිභා ආයතන ප්‍රතිලබයන් විසජාති කියන කියන්නේ જાතියක් හැදෙන්නේ අම්මා කියලා. බාහිර භවයක් හැදෙන්නේ જાතියක් හැදෙනවනේ. එහෙම වුණොත් එතන ඇතිවීමක් තියෙනවනේ. ඇයි අම්මා කියන සංඥාව ඇති වුණානේ දැන් සංඥාවක් නේ ඇති වෙන්නේ. ඇතිවීමක් තියෙන ඒ මේ උපතමාන නැති බාහිර දෙයක් තියෙන්නේ. දෙයක් තිබ්බොත් ඒ දේ ඇති වෙනවා. එහෙම වුණොත් නැති වෙනවා. එතන මරණයකුත් එනවා. උපතකුත් එක්ක මරණයකුත් එනවා. ඒතර උපත මරණ දෙකම නැති වෙනවා. මේ සත්‍ය දකිනකොට බාහිර දෙයක් නැති බව. ඒ වගේම තමයි මේ shabdයට හැඩතල එකතු වෙන හැටි දැක්කා. දැනුත් මේ මොහොතෙත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. පේන දේ පත්‍ය සංඛාරා නෙමෙයි. අවිද්‍යා පත්‍ය සංඛාරා. ඒ කියන්නේ මේකේ ඇත්තටම අවිද්‍යාව නිසා තමයි සංඛාරා කියන්නේ. ඒ අවිද්‍යාව කියන්නේ අපි ගන්නවා දැන් මේ බාහිර තියෙනවා කියලා අපි නොදන්න කමට. ඉතින් ඇත්තට මේම දෙයක් නැහැ. අපි හදාගත්ත දෙයක්. අපිම හදාගෙන අපිම සැප දුක් විඳිනවා. අපිම හදා ගන්නවා බාහිර බල්ලෙක් බුරනවා කියන්නේ. අපිම හදා ගන්නවා බල්ලා කියන දේ සංඥාව හඳුනා ගන්නවා. අපිම හදා ගන්නවා පොතක් කියලා. අපිම පොතේ සැපක් දුකක් විඳිනවා. අපිම තමයි මේ සැප දුක් විඳින්නේ. අපිම හදාගත්ත දෙයකට. අපිම හිතින් හදාගෙන අපිම අපේ හිතේ තියෙන අපිම අපේ හිතේ තණ්හාව. අපි හිතින් හදාගෙන ඒක තණ්හා කරනවා. අපි හිතින් හීනයක් හදාගෙන ඒකේ සැප දුක් විඳිනවා. අපි හිතින් හදාගෙන ඒකේ සංඥාවක් හදාගෙන ඒ සංඥාවට අපිම හදාගෙන අපිම සැප දුක් අපි කොහෙද ඉන්නේ? බාහිර මොනවත් තියනවද? අපි කියලා දෙයක් තියනවද? දැන් ආයිමත් මේ කතාව මුලට යන්න. දැන් ඇත්තටම මෙතන කෙනෙක් ඉන්නවා. මේ සබහාදාමක් විතරයිනේ. හැඩතලයක් එනකොට සද්දයක් එන එක මතක් වෙනවා කියලා අපි කියන්නේ. අපි කියන්නේ අතීත සම්මුති ප්‍රඥප්ති මතක් වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා පෙර සංඥා නිසා මේ විඥානේ දැනගැනීම. සංඥාවමනේ දැනගන්නේ විඥානේ. උතර විඥානික අමුද්දයක් නැහැ මේ එකම සිද්ධිය මේ විග්‍රහ කරන විග්‍රහයක් පමණයි. එහෙම දෙයක් නැහැ. සංඥාව කියලා විඥාන කියලා කොහොම පනවන්න පුළුවන් එහෙම දෙයක් නැහැ. මේ මේ සිද්ධිය වෙන හැටි පෙන්වන්න කතා කරන දෙයක් විතරයි. මනක් කල්පිතයි. ඇත්තටම මේ වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයත් මනක් කල්පිතයි. හැම දෙයක් පනවන්න පෙන්වන්න එපා මේක වෙන්නේ කොහොමද කියලා දකින්න එපා. ඒක නිසා තමයි මේ වේදනා සංඥා සංකාර ගැන විඳීම හැදීම දැන ගැනීම කියලා පෙන්නන. නමුත් එහෙම දෙයක් නැහැ. නමුත් මේ කතාව එක නෙමෙයි වටිනාම තැන සිතක් කියලා දෙයක් ඇත්තටම නැහැ. මේ සබතාවක් තියෙන්නේ. ස්වභාවික සංසිද්ධිය. මේක පවතින්නේ හටගෙන නිරුත් වෙනවා. අවුත්ත සම්භූතං උත්තානම් බයිසට් කරන තිබීමට ගත්තා. ඊතුරු නැතිව නිරුත් වුණා. දැන් මේ පෙර සම්මුති නිසා පෙර මතකයේ අපි ඉන්නවා කිව්වට පෙර මතකය කියලා එහෙම දෙයක් නැහැ. අතරම වෙලා තියෙන්නේ කලින් අර ආපු සද්දයි වැඩතලයි ගැට ගැහිච්ච එක. ඒක තමයි අපි පෙර මතකය කියන්නේ. එහෙම දෙයක් නැහැ. ගැට ගැහෙන කිව්වට එහෙම දෙයක්වත් නැහැ. ඒ දැනුත් මේ මොහොතේ શબ્දයක් හඩතලයක් දීලා શબ્දයක් දුන්නොත් අපි ඒක ගැට ගන්නවා. දැන් කොරෝනා කියලා ඇඳලා පෙන්නනවනේ රූපයක් වෛරස් එක. ඒතකොට මුලින් ඒ වෛරස් එක ආපු වෙලාවේ නමක් තිබුණේ පස්සේ ඒකට කොරෝනා කියවා. චීනේ පැත්තෙන් දීපු නාමනේ කොරෝනා කියන. ඒතකොට ඒක ආයේ බටහිරට යනකොට ඉංග්‍රීසි පන්නේට එක කතා කරන්න අමාරු වචනයක් නිසා ඒගොල්ලෝ COVID-19 කිව්වා. නමුත් අර හැඩතලයට මේ නම සම්මුතිය භාවිතා කරනවා. shabdේ කොවිඩ් 19 කියන්නේ શબ્දයක්. වෙන මොනවද තියෙන්නේ? සාද්දයක් නේ. දැන් සාද්දෙන් තමයි අපි හඳුනගන්නේ. සාද්දෙනුයි හැඩතල වර්ණයයි. මේ දෙක තමයි ප්‍රකට වෙන්නේ. අතරම එහෙම දැන් දැන් අපි මේ අපේ රූපයක් වුණත් අපි ඊතාගෙන ඉන්නවා මේ මේ ඉන්නේ මම. එහෙම දෙයක් නැහැනේ. මේ මොහොතේ මේ දැන් මේ ෂනේ හටගෙන නිරුද්ධ වෙනවා. ඊගවශනේ ආයි හටගෙන යුද්ධ එතකොට එන ඇඩතල වලට ශබ්ද පෙරමතක යනවා ඒ ඒ ඒ එවෙලෙම පහළ වෙනවා. ඒ ශබ්ද ඒ හැඩතලයකට ශබ්ද පහළ වෙනවා. අපිට මේ පෙර මතකයක් එනවා කියනකට වැඩිය ඒ විග්‍රහය කියනකොට අපිට ධර්මයට සමීපයි. මේ හැඩතල එනකොට ශබ්ද පහළ වෙනවා. දැන් අපි කියන්නේ නාමය පහළ වෙනවා කියලා නෙමෙයි රූප එනකොට ශබ්දේ පහළ වෙනවා. හැඩතල එනකොට ශබ්දේ පහළ වෙනවා. අර මේ ස්පර්ශයට එන්නේ ප්‍රතිබිම්බයක්නේ. ඒක බිම්බයක්නේ. ඒක සත්‍යයක් නෙවෙයි. ඒක හැඩතලයක්. ආලෝක ප්‍රසාදයක්. ඒක බාහිර තියෙන දෙයක් නෙවෙයි. ඒතර ඒක දෙයක් නෙවෙයි ඇත්තටම. දෙයක් අපි කරගන්නවා. හැබැයි ඒක හැඩතල එනකොට එන අර සද්දේ කලින් ඇහුණු සද්දේනේ එන්නේ. ඒකනේ අපි කියන්නේ මේ මතකයේ කියලා. මතකයේ කියලා දෙයක් නැහැ. හැඩතල එනකොට සද්ද එනවා. අර කලින් තිබුණු සද්ද එනවා. අපි එහෙම කලින් තිබ්බක් කියලා එහෙම දැනන්නේ අපිට ඒ ඒ කර්මය අතර පුරාණ කර්මය තමයි මේ තියෙන්නේ. පුරාණ මෙදම් බික්කවේ කම්මම් වදාගෙන මේක කර්මයක් නැවෙනවා. මේ මේ මේ මේක පහළ වෙනවා මේක. මේ මොහොතම පහළ වෙනවා ඇති වෙනවා මේ එනකොට වැඩතර එනකොට සද්දේ අර කලින් ආපු සද්දේ තමයි එන්නේ. මේ වෙනින් සද්දයක් අහන දැන් චීන රටේ එන සද්ද වෙනස්. ඒගොල්ලෝ කතා කරන භාෂාව වෙනස්. එන සද්ද වෙනස්. එතකොට ඒ සද්ද තමයි එන්නේ ඒගොල්ලන්ට. ඒක කියන භාෂාව කියලා. දැන් අපි ඉන්දියාවේ වගේ Hindu භාෂාව වගේ ඒගොල්ලන්ට ඒ හැඩතලයකට සද්ද වෙනස්. එන සද්ද වෙනස්. එන සද්ද කියන්නේ එතන කෙනෙක් නැති නිසා. හැඩතල එනවා සද්ද එනවා. කෙනෙක් නැහැ. හැඩතල එනවා සද්ද එනවා. දැන් මෙහි දැන් අපි මේ මේ විශාල මේක අර නිකන් අර චිත්‍ර රූප විශාල ප්‍රමාණයක් අර පොතක ඇඳලා පෙරලනවා වගේ අප මේ හැඩතලයකට සද්ද ගොඩාක් එනවා හැඩතල ගොඩාක් එන සද්ද ගොඩාක් එනවා එතන මෙහෙම සබාදාම සිද්ධියක් අපි කියනවා මේ අපි හිතනවා ආයේ මට පේනවා ආයේක අරක මේක වෙනවා මේක හොඳ අර මායාවක් නේද මෙවෙන්නේ ඒක කෙනෙක් නෑ ඒකයි දුටු දෙයක් නෑ. දුටු කෙනෙක් නෑ. එහෙම වුණොත් දුටු දෙයක් නැත්තම් එළියේ එහෙම දෙයක් නැත්තම් මේක ඇතුලේ හැදෙන හැටි දකින්නකොට එළියේ එහෙම දෙයක් නැහැ. එතකොට එළියේ එහෙම දෙයක් නැත්තම් ඒක දකින්න දෙයක් තිබ්බොත් කෙනෙක් දකින්න කෙනෙක් ඉන්නේ. ඒ දේ දකින්න කෙනෙක් ඉන්නේ. දෙයක් නැත්තම් දකින්න කෙනෙක් මේ පැත්තේ නැති වෙනවා. එනේන හැම හිතම මේක නම් එයක් කවුද? එයක් කොහෙද ඉන්නේ? එනේන හැම හිතම දෙයක් නෙමෙයි නක්. මේ පැත්තේ කෙනා නැහැ. එතකොට මොකද දුටු ආනන්දටව ආපානි. දිත්තේ දිත්තවත් දුටු තැනින් ඉවරයි. දැකීම දැකීමක් පමණයි. දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැහැ. මේ මේ මේක හොඳින් දකින්න ඕනි තැනක්. මෙතන කෙනෙක් නැහැ. ස්වභාවයක් පමණයි. සබ්බාදාහමක් පමණයි. ඒ කියන්නේ පනවගෙනයි තියෙන්නේ. ඒක මායාවක්. මායාවට රැවටිලා. ඒක උපාදාන කරගන්නවා කියන්නේ එහෙම වුණොත් ඔබ දෘෂ්ටියක් මායාවට අහු වෙලා රැස් කරගෙන ඉන්නේ. උපාදාන කරගෙන ඒතර ශේෂයක් තියෙන නැත්නම් ඔබ නිර්වශේෂ නිරෝධයකට යනවා. විරාග නිරෝධයකට යනවා. ඉතින් මේ නිවන් මඟ සිහියෙන් නුවණින් දකින්න මේ වටිනාම තරක් මෙතන කෙනෙක් නැහැ ස්වභාවයක් පමණයි.